අපි පසුගිය දවස් කීපයේදී යෝගාවචර ජීවිතයකද ජීවිතයකදී ඉන්ද්‍රිය ධර්මියෝ දිනු පාවුණු කරගන්න ආකාරයේ තීක්ෂණ භාවයට පත් කරගන්න ආකාරයේ පිටිමඟව මූල ධර්ම සාකච්ඡාවක යෙදෙන්න යෙදුණා. ඒ සම්බන්ධයෙන් අකිතාක් දුරට අත්දැකීම් නැත්නම් එක එකනා මූණ පාන තත්ත්වත් ලං කර ගනිමින් පිපසුගේ දවස්වල මේ ධර්ම දේශනා පවත්වන්න යෙදුණා. ඒදී පොත්පත්වල පෙළ ගහලා තියෙන ආකාරයට ගත්තොත් යම් යෝගාවචරයකට ශ්‍රද්ධාවය වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්මයෝ දිනුපවන භාවයට පත් කර ගන්න ඕනේ නම් තීක්ෂණ භාවයට පත් කර ගන්න ඕනේ නම් ක්‍රම නාමයක් යෝජනා කරලා තියෙනවා. ඒ ක්‍රම නාමයේ එකිනෙකට yaadena ගතියක් එහෙම නැත්නම් එකින් එකට උදව් කරමින් දියුණු පවුණු කරන ස්වරූපයක් ඒ පෙළ ගැස්මේ දක්නට තියෙනවා. අපි මුලින්ම මතක් කරගත්තේ උපනෝපන් සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍යයයි පිළිගන්නා සුළු භාවය නැත්නම් ඒක බහාර ගන්නා සුළු බව තමයි යෝගාවචරය තුළ තිබිය යුතු පළවෙනිම ලකුණ. ඉතින් භාවනා කරපු කෙනා එනතම් භාවනා පිළිබඳ මූලධර්ම හදාරන කෙනා තුනක් වැටහෙනවා ආරම්භයේදීම යෝගාවචරයට මේ සංස්කාර ධර්ම වල අනිත්‍ය නම් වැටහෙන්නේ නැහැ. අනිත්‍ය ප්‍රත්‍යක්ෂයක් ඇත්තේ නැහැ. නමුත් ඒ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධාව ආදී ඉන්ද්‍රිය ධර්මයන් දිනු වෙන්න නම් මේ අනිත්‍ය භාවය බුදුහාමුදුරුව කියපු නිසා එහෙම නැත්නම් ධර්මයේ සඳහන් වෙන නිසා නැත්නම් පෙර ගමන් කළා වූ කල්යාණ මිත්‍යන් වහන්සේලා මේ අනුගමනය කළ නිසා මේක පිටිගන්නවා කියන මූලික ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ නිසා උපනෝපන් ධර්මයි උපනෝපන් සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා පිටිගන්න මේ කාරණාව යෝගාවචරය ඇත්ත වශයෙන්ම පිටිගන්නේ ශ්‍රද්ධාවෙන්. ප්‍රත්‍යක්ෂ දැනුමකින් නෙවෙයි. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීමේදී පළවෙනිම අවශ්‍ය කරලා තියෙන මේ ආදාහන සුළු ගතිය. ඒ ඇදහිල්ල නැතිනම් සද්ධාව පහළ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ යෝගාවචරකමේ මූලිකම නුසුදුසුකම වශයෙන් තමයි දැක ගන්න පුළුවන්. ඒ නිසා සද්ධාවේ තියෙන වටිනාකම වෙන විදිහට කියනවා නම් ඉන්ද්‍රිය ධර්ම වල මුලින්ම ඇති ශ්‍රද්ධාව ඉතුරු ඉන්ද්‍රියයන් දියුණු කරන්න කොච්චර බලපානවද? ඒ ආධාන සුළු භාවය මතු පිට දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් අතාර්කික දෙයක් නෙවෙයි. මේ මතු මැත්තේ Taman අත්දකින්න බලාපොරොත්තු වෙන ධර්මයේ ආධාන ගතියක්. පිළිගන්නාසුළු ගතියක්. ඒ නිසා උපනෝපන් ධර්මයේ උපනෝපන් සංස්කාර ධර්මයේ අනිත්‍යයි කියලා බාර ගන්නා මේ ස්වરૂපය යෝගාවචිත සද්ධායෙන් බාර ගන්නවා. බාරගෙන ඒ කාරණය ඉෂ්ට වෙන විදිහට, ඔප්පු වෙන විදිහට, ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ගෞරවයෙන් කරුණු සලසා දෙනවා. ඒක තමයි දෙවෙනියට සඳහන් කරන්නේ සක්කච්ඡකාරී වෙනවයි කියලා සකස් කොට සදී පැහැදී සිට ඒ කටයුතු කරනවා කියන එක තමන් කොච්චර සමීපව කොච්චරම ගෞරවයකින් ඇදහිල්ලකින් උපනෝපන් ධර්මයේ අනිත්‍යයි කියන එක බාර ගන්නවද ඒ තාකේ යෝගාවචරය ධර්මයේ ධ්‍යාවට නැමී සිට ගන්න ධර්මයේ ධ්‍යාවට ගෞරවය දක්වනවා ධර්ම ගෞරවය පවත්වන්න පහසු වෙනවා දඩබ්බර ගති ඔලොමල ගති නැති සාන්ත භාවයක් හිතේ ඇති කරගන්න පුළුවන්. මොකද මතුවෙන ඕනෙම දුෂ්කරතාවයක් අපහසුකදී ඒ දේවල අනිත්‍ය භාවය පිළිගන්න සූදානම් නිසා. ඒ නිසා සකස් කොට වැඩකරනට අර මුලින් කියාවු සද්ධාව බොහොම උදව් උපකාර කරනවා. ඒ නමුත් ඒ උදව් උපකාර නොලැබෙනවා නම් වෙන විදිහට කියන්නේ සක්කච්ඡකාරීව කරුණු සපයා දෙන්නේ නැතිනම් සද්ධාය වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. මේ විදිහට සකස් කොට කටයුතු කිරීම අපි සාකච්ඡා කරන්න දෙවිච්ච කාරණාවක් ධර්ම ගෞරවය කියලා අපි ඒකට ඉදිරිපත් කරගත්තා මේක යෝගාවචරයටත් ඒ සබ්‍රහ්මචාරී අනික් අත්තන්ටත් ලෝකයටත් වැටහෙන තේරෙන කාරණාවක්. කොච්චරක් ධර්ම ගෞරවයෙන් කටයුතු කරනවාද කියන එක. ඒකේ තීන්දුව කරන සාධකේ තමයි මේ පුද්ගලයා මේ උපනෝපන් ධර්මයේ අනිත්‍ය බව පිළිගන්න සූදානම්ද කියන එක. මෙන්න මේ විදිහට කරුණාකාරණා ඊටම ගෞරවයෙන් සදී පහදී සිට සකස් කරගත්තට පස්සේ සක්කච්ඡාකාරී වුණාට පස්සේ සතතාභ්‍යාසයේ දිග්ගටෝම අභ්‍යාස කිරීම අපි ඊයේ පාර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ මොකද මේ භාවනා කර්මාන්ත විතරක් නෙවෙයි මොනම ශිල්ප ශාස්ත්‍රයක් හෝ ක්‍රීඩා දාගයක් හෝ මොනම දෙයක් තමන්ගේ දක්ෂකම් මුදුන් පමුණවා ගන්න නම් දිගටම අභ්‍යාසය තියෙනවා. ඒ අභ්‍යාසය පවත්වා නැතුව එක වැරකටම තරඟයට ඉදිරිපත් කළා දිනනවයි කියන එක කොහොම කලාතුරකින් වෙන දෙයක්. යම් ශිල්පයක යම් ක්‍රීඩාවක යම් ව්‍යාපාරයක ඒ එන අභියෝග නිතරම මුණ දෙමින් ඒ පිළිබඳව පරිචයක් ඇති කරගන්න අභ්‍යාසයේ දිගට පවත්වන්න ඕනේ. ඒකට අතුවා කතාවල උදාහරණ වශයෙන් සඳහන් කරන්නේ මේ ගිනි ගානා දණ්ඩේ උපමාව. ඒ ගිනි ගානා දඬු දෙක එකට ඇතුල් ළගෙන දිගට පැවැත්වුවේ නැත්නම් ගිනි උපයන්න බැරි බව අපිට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි එතනදී සාමාන්‍ය භාවනාවට සම්බන්ධ කරලා ගන්නවනම් සමත භාවනා කරන එහෙම නැත්නම් විපස්සනා භාවනා කරන යෝගාවචරයා ඒ තමන් ඉදිරිපත් කරගත්තා වූ සාකච්ඡාවක සම්මත කරගත්තා වූ මේ මූල කර්මස්ථානයේ හිත යොදනකොට Taman මොන ගෞරවයකින් මොන ඇදහිල්ලකින් නැත්නම් කොච්චරක් හොඳට පූර්ව කෘත්‍ය නිම කරලා සකස් කරලා පරියන්කේ වාඩි වෙනවාද කියනවනම් ඒ තාක් තුරට Tamanගේ හිත මූල කර්මස්ථානට යොදවන්න පුළුවන් ලොකු ගෞරවයකින් ලොකු ඇදහිල්ලකින් පෙර ආතෝ හොඳට සක්මන් කරලා තමන්න පුරුදු පරියන්කේ වාඩි වෙනවන විනාඩි කිහිපයක් වගේ තමන්ගේ හිත මනාප තැනක ආනාපානය කරන කෙනෙකුට නම් ආනාපානය හැපෙන ස්ථානයේ පිම්බීම හැකිලිම බලන කෙනෙකුට නම් ඒ උදරයේ එහෙම නැත්නම් වෙනත් සමත නිමිත්තක් පරිකර්ම කරන කෙනෙකුට නම් ඒ නිමිත්තට හිත යොදාන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ අර කොච්චර සකස් කරලා එතන වාඩි වෙනවද කියන එකයි. ඒ නිසා මුලින් හිත යොදවන්න පුළුවන්කම ඒක විශේෂ සුදුසුකමක් නෙවෙයි, දක්ෂකමක් නෙවෙයි, අවශ්‍ය කාරණාවක්. මෙන්න මේ විදිහට හිත යොදවා ගන්නට ලැබෙන අවස්ථාවක් නැත්නම් ඒක වතාවක් හෝ දෙකක් ලැබෙන එක දිගට පැවැත්වීමයි මෙතන මේ සතතාභ්‍යාසයේ වශයෙන් සඳහන් කරන්නේ. මේ සතතාභ්‍යාසය බොහෝ දෙනා බොහෝම ඉක්මනට වටිනාකම පුංචි කරලා උත්සාහය අතාරින ගතිය නිසා භාවනාවේදී හැමදාම අපහසුතා පරදින පැති දුෂ්කරතාවලම ගත කරනවා. ඒ නිසා යම් යෝගාවචරයේ හොඳ පාරමිතා ශක්තිය තියෙනවනම් අදිෂ්ඨාන ශක්තිය අතින් හොඳ බලවත් නම් ඒ යෝගාවචරය වරක් දෙකක් තුනක් මේ විදිහට පරදිනකොට වතාය යලි යලි හිත දැඩි කරගෙන අදිෂ්ඨාන පූර්වකව දිගට අභ්‍යාස පැවැත්වීමෙන් තමයි ඒක ජයගන්නේ. ඒ නිසා භාවනා කර්මාන්ත අනිකොත් කර්මාන්තත් එක්ක වෙන් වෙනවා කවදාකවත් බෑ අනුන්ට කියලා කරවන්න. ඒක තමන්ම කරන්න ඕනේ. තමන්ට ආවේනික ප්‍රශ්න භාවනා යෙදෙනකොට දැනේ. ඒ ආවේනික ප්‍රශ්නවලට මූණ දීමෙන්ම හැර වෙන ක්‍රමයක් නැහැ. මේ ආවේනික ප්‍රශ්න එන්නේ යන්ටයි. මගේ භාවනා හිත නොසලී ආත්ම විශ්වාසයෙන් මේකට මූණ දුන්නොත් මේක විඳ ගන්නට විදගෙන යන්නට විඳ විනිවිදින්න බැරි දෙයක් ඇත්තේ නැහැ කියන විශ්වාසය යෝගාවචරය අතර පහළ වෙනවා. ඒ සඳහා කරන අභ්‍යාසය තමයි කියන්නේ මේ සතතාභ්‍යාසය කියන්නේ. එහෙම නැතුව එන එන දුෂ්කරතාවේදී අපහසුතාවේදී හිත වැටෙන වෙලාවක් පාස භාවනාව බහාත බණ්ඩ ගියොත් හැරදාලා භාවනා අතහැරලා ඉන්න තැන සලුවක සාදාලා නැගිටලා යන්න පටන් අරගත්තොත් ඒ පරදින හිත තමයි ඉස්සර වෙන්නේ. මිලාන වෙන හිත පසුබාන හිතයි ඉස්සර වෙන්නේ. සත්‍යතාභ්‍යාසය යනවායි කියලා කියන්නේ ඒක විදියක වීරතාවයක්, වීර භාවයක්. ඒ සඳහා උපකාර කරගන්න තියෙන්නේ අර මුලින්ම පරියන්කේ වාඩි වෙනකොට හිතේ තියෙනවනම් යම් කිසි කර්මන්නේ ගතියක් අරමුණට යොදන්න පුළුවන් ගතියක් ඉන්නේ ඒ වෙලාවේ පහළ වෙන්නා වූ සතිය ඊගාව චිත්තක්ෂණය දක්වා ඊගාව චිත්තක්ෂණය දක්වා එකින් එකට එකින් එකට යා දෙමින් පැවැත්වීම තමයි යෝගාවචර උනන්දු වෙන්නේ. එහෙම සතිය පෙර චිත්තක්ෂණයේ සතිය පසු චිත්තක්ෂණයට වැටෙන්නේ නැතුව අතරමැද ගිලිහි යන්න දෙන්නේ නැතුව මනසේ එකින් එකට එකින් එකට යා දෙනවා නම් ඒ කාන්තේම සමාධියකොත් පහළ වෙනවා. ඒ සමාධියත් ඉස්සරහා චිත්තක්ෂණයේ ඉඳලා ඊගා චිත්තක්ෂණය දක්වාම තමන් කරගන්න පුළුවන්. මේ සතිය ගැන මතක් කරනකොට සතියේ පදත්තානේ වශයෙන් සඳහන් කරන සඳහන් කරන්නේ මාත් කාය ආදී සතර සතිපට්ඨාන පදත්තානා කියලා. පදත්තානේ කියලා කියන්නේ ඊටම ආසන්න කාරණාව. ඕනම මොහොතක සතිය පහළ වෙන්න තියෙන ආසන්නම කාරණාව තමයි ඊට ඉස්තරලා මොහොතේ සතියෙන් හිටියනම් ඊගා මොහොතේ සතිය පවතින්න බොහොම පහසුයි. ඒ නිසා ඇති කරගත්ත සතියක් යම් මොහොතක පිහිටියා නම් පිම්බෙන වාරේ පිම්බීම දැක ගන්න පුළුවන් නම් ඒක ඊගාව චිත්තක්ෂණයට ගෙන යන්නට මේ ඇති වෙච්චි ඇති වෙච්චි සති ක්ෂණය පිළිබඳව සංඥාව තහවුරු කර ගන්නවා සංඥාව තහවුරු කර ගන්නවා නම් ඊගාව චිත්තක්ෂණයට ඒකේ ආලෝකය ඒකේ සැර අනුව සතිය පහළ වෙනවා ඒ නිසා පිම්බීමට හිත යන වෙලාවේදී පිම්බීම දකින්නවන පිම්බෙනවා පිම්බෙනවා කියලා මෙනෙහි කිරීමෙන් කරන්නේ හිත ඒ දෙසට යොමු වෙච්ච ගතිය හොඳට තහවුරු වෙන්න. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා ලියාපදිංචි කරන්න. එහෙම ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කෙරුවොත් ආයික්මන්ට හැරිලා යන්න බෑ. ඊගා චිත්තක්ෂණයට ඒකේ සැර. ඒ සතියේ පීටිච්ච ස්වරූපේ ගමන් කරව ගන්න පුළුවන් වෙනවා. ආනාපාන කරන යෝගාවචරය බොහෝ විට ආනාපානයේ සමත වශයෙන් හිත යෙදුවත් යොදනකොට මුලින්ම නම් මේ ආනාපාන හුස්ම රැල්ල ටිකක් ගොරෝසුයි. ඒ නිසා නාසිකාග්‍රේ හෝ උඩුතලයේ හෝ වැඩිගෙන පිට වෙන ස්වරූපේ හෝ දැක ගන්න පුළුවන්. එහෙම දැකගත්තට ඊගාවට ඇතුල් වෙන හුස්ම අරතරම ප්‍රකට නැත්තම් ආයසරයක් වැඩිම තමයි වැඩිම දැනෙන්නේ පිට වෙනකොට තමයි. ඒ නිසා යෝගාවචරයා පිට වෙන වාරේ උපමාවක් විදිහට කියනවා පිට වෙන වාරයක් පාසා හුස්ම රැල්ල වැඩි වීම ප්‍රකටයි. ඒ අනුව හිත තියාන යනවනම් ඇතුල් වෙන වාරෙදී සතිය බිඳෙනවා. ඒ නිසා ඇතුල් වෙන වාරයේදී පිට වෙන වාරයේදී වගේම සතිමත්ව නැත්නම් ඒ හැපි මෙහිම හිත අලවා වාසය කිරීමට සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා බුදු පියාණන් වහන්සේ උපදෙස් දීලා කියනවා. මේ විදිහට කටයුතු කරගෙන යනකොට වාරයක් දෙකක් හෝ ආනාපානේ තියන්න බැරි නම් ඒක අස්වාභාවිකයි. වාරයක් දෙකක් හෝ පිම්බීම හැකිලිම තියන්න බැරි නම් ඒක අස්වාභාවිකයි. ඒ නිසා කිසිම කෙනෙක්ගේ එහෙම චෝදනා එන්නේ නැහැ. මට ආනාපානේ හෝ පිම්බීම හැකිලිම මුලින්දිම වැටහෙන්නේ නැහැ කියන අදහස එන්නේ නැහැ. නමුත් මේ මුලදී වැටෙන එක බොහොම ශීඝ්‍රයෙන් නොපෙනී යනවා. එහෙම නැත්නම් වෙන හිතිවිලි වලින් වෙන බාහිර අරමුණු වලින් කඩා යනවා කියන එක තමයි චෝදනාව. ආන ඒ දුෂ්කරතාවේ නැති කරන්නට ආනාපාන වාර ගණන් කිරීමේ ක්‍රමයක් ආචාර්යවරු හොයාගෙන තියෙනවා ඉදිරිපත් කරනවා. පළවෙනි සැරේ හුස්ම පිට වෙලා ඇතුල් වෙලා ආය පිට වුණාට පස්සේ එක ආනාපාන රවුමක් ඉවරයි කියලා එකයි කියලා හිතේ තියාගන්න. ඊගාව අවස්ථාවේදී අර වාගේම හැපිගෙනම ඇතුල් වෙනවනම් හැපිගම පිට වෙනවනම් දෙකයි කියන සුදුසුකම් ලබනවා. දෙවෙනි මොහොතේදී හැපීම හෝ ඇතුළීම පිටවීම හෝ නොදැනෙනවනම් යෝගාවචර දැනගන්නවා තමන්ට එකේ ඉඳලා දෙක දක්වා දියුණු වෙන්න පුළුවන්කමක් නැහැ සතිය කැඩිලා. ආනාපානෙ කැඩිලා. මෙනේ කිරීමක් නැහැ. ඒ නිසා නැවතත් ආයෙත් එකෙන් පටන් අර ගන්නවා යම් විදියට ආනාපාන වාර 1ක් 2ක් 3ක් 7ක් එක දිගට යනවනම් 1 2 3 4 විතර අනුපූර්ව ක්‍රමයට ගණන් කරමින් පහේ ඉඳලා 10 දක්වා අතරමැද සංඛ්‍යාවකට නැවත නැවත ගණන් කිරීමෙන් කරන්නේ අර සංඥාව තහවුරු කිරීමයි. තිර සංඥා පදත්තානා කියලා කියන මේ ආනාපාන සතියේත පදත්තාන එකක් තමයි කාය ආදී සතර සතිපට්ඨාන පදත්තාන නැත්නම් තිර සංඥා පදත්තාන. මේ උපක්‍රම දෙක නැත්නම් මේ සතිය ඇත්තා වූ පදත්තාන දෙක අනුව තමයි භාවනා උපදෙස් ලැබෙන්නේ. එක්කෝ පිම්බෙන වාරයක් පාසා පිම්බෙනවා පිම්බෙනවා කියලා මෙනෙහි කිරීමෙන් සංඥාව තහවුරු කරගන්න. මේ වාගේම යෝගාවචරය දැනගන්නවා පෙර පහළ වුණ සතිය නැත්තම් ඉස්සර මොහොතේ තිබුණ සතිය පස්සේකට ගන්න ලේසි. කැඩුනොත් නැවත ඇති කරගන්න අමාරුයි. ඒ නිසා එකින් එකට එකින් එකට yaadෙන ස්වරූපයක් සතතාභ්‍යාසයක් අවශ්‍යයි. මුල්ලතු වහනකොට ගෙවල් වල ඉස්සෙල්ලාම පල්ලෙහා පොල්ලතු පෙළ වහලා දිගට වහගෙන වහගෙන මුඩට ගිහිලා මුදුන දාන. එහෙම කෙරුවට පස්සේ වැස්සක් වැටෙනකොට වහලේ මුදුනට වැහි බින්දුව වැටුණත් මැදට වැහි බින්දුව වැටුණත් ඒ වැටිච්ච වැහි බින්දුව ඊගාව පොල්ලත්තට මාරු වෙනවා මිසක්කා ඊගාව පොල්ලත්තෙන් ඊගාව පොල්ලත්තට මාරු වෙනවා මිසක්කා ඒ වැහි බින්දුව පොල්ලත්ත බින්දගෙන විදගෙන ගේ ඇතුළට වැටෙන්නේ. ඒ මොකද එක පොල්ලත්තකට වෙන්න වැහි බින්දුව බිමට වටන්න ඉස්සෙල්ලා ඒක ඊගා පොල්ලත්තට මාරු කරනවා. ඊගා පොල්ලත්තට මාරු කරනවා පොල්ලතු ඇති තාක් පොල්ලතු වහලේ උඩමතු පිට දිගේ වැයි බින්දුව ගිහිල්ලා අගුවෙන් බිමට වැටෙනවා. යම්ම විදිහට වහලේ හිලක් තිබුණොත් පොල්ලත්තක් ගැලවිලා තිබුණොත්, දිරලා තිබුණොත් එතනින් අර ඒ තාක් එකතු වෙච්ච වතුර ඔක්කොම ගියා. මේ වාගේ බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා නිතරම මේ රාග, ද්වේෂ ආදී වර්ෂාවේ කෙලෙස් වල සහ වයමින් පවතිනවා. යම්ම පුද්ගලයෙක් එකින් එකට එකින් එකට yaadෙන සතියක් නැතිනම් එකින් එකට එකින් එකට yaadෙන සමාධියක් නැතිනම් අර රාග වරුසාවෙන්, ද්වේෂ වරුසාවෙන් තමන්ගේ సంతානෙ තෙමාගා. යම් කෙනෙකුට එකින් එකට yaadෙන වහලයක් වාගේ තමන්ගේ සතිය එකට එකට එකට එකට yaadෙන ගතියක් තියෙනවනම් කොච්චර කෙලෙස් වරුසාව වැස්සත් ඒක ගේ ඇතුළතේ මන්නේ නැහැ. సంతානෙතේ මන්නේ නැහැ. ඒ නිසා වහලයක් නැති ගයක් වගේ තමයි යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් බාහිරින් එන හැම රාගයකින්, ద్వේෂයකින්, මෝහයකින් Taman තෙමෙමින් ඒකට නතු වෙලා ඒකට වහල් වෙලා ලෝකේ తত্ত্বයටම Taman සැලෙන ගතියක ඉන්නවනම් වහලයක් නැති ගයක් වගේ. කිසිම භාවනා ක්‍රමයක් නැති ආධ්‍යාත්මික කිසිම හවුහරණක් නැති නිතරම තෙමෙන ගයක් වගේ. සාමාන්‍ය වීඩියෝට උනත් කියන වහලයක් නැති ගයක් කියලා ඒක ගණන් ගන්නේ නෑ ගයක් විදියට. ආන් මේ වගේ තමයි Tamanගේ సంతානෙට නම් Taman ගමන් කරන ජීවිතයේ දවසට පාරට අතරමඟදී හම් වෙන මේ සෑම බාධකකින් කීම පෙළෙනවා නම් දෙමෙනවා නම් යටත් වෙනවා නම් පුද්ගලයෙක් නෙවෙයි. මිනිසෙක් නෙවෙයි. මේ මිනිස්කමක් ඇත්තේ නෑ. ඒව පිළිබඳව යම් කිසි පාලනයක් සීමාවක් ඇතුව ඒවා අයින් කරගෙන තමන්ගේ ගමන ජීවිතය සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අන්නේ උපක්‍රමයෙන් තමයි මේ පුද්ගලගේ ආධ්‍යාත්මය වැඩෙන්නේ. ඒ නිසා මේ මේ උපමාව බුදු පියාණන් වහන්සේ ධම්මපදයේ පවා දේශනා කරන මේ වහලේ හොඳට තෙවිලි කරලා තියෙනවා නම් පිටින් එන වැස්සෙන් ගේතෙමනේ නැතුව වගේ සතිය දිගට පවත්වන කෙනා සමාධිය දිගට පවත්වන කෙනාට කවදාකවත් මේ එන එන රාග අරමුණෙන් එන එන ද්වේෂ අරමුණෙන් තෙමෙමින් ඒකට පීඩාව දෙන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා යෝගාවචරය සතත අභ්‍යාසයේ වටිනාකම හොඳට තේරුම් ගන්න ඕනේ. මේක පෙදත් මතක් කරගත්ත මේක යෝගාවචරයේ ප්‍රශ්නයක්. ඉල්ලාකි නැත්තන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. දන් දෙ නැත්තන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒ ඇත්තෝ නිතරම ගමන් කරන ක්‍රමේදී හොද හොද මඩේ දමමින් යන ක්‍රමයක් තියෙනවා. යෝග අභ්‍යාසය කියලා කියන්නේ මෙන්න මේ විදිහට సంతානේ වරක පිරිසුදු කරනවා නැවතත් කෙලෙසින් තෙවෙනවා. ආය පිරිසිදු කරනවා ආය කෙලසින් තෙමෙනවා ආය පිරිසිදු කරනවා ආය කෙලසින් තෙමෙනවා කියන එක හති වැටිච්ච පිරිසක් ඒක ඇති කියන පිරිසක් තමයි මේ භාවනාවට පෙළඹෙන්නේ ඊයත්ව තේරුම් අරගන්නවා මේ සංසාරෙත් මාන්නේ පෙළන්නේ දිගට වෙහෙස කරවන්නේ නීවරණ ධර්ම ඒ නිසා වරක නීවරණ ධර්ම වලට ඉඩ දෙනවා වරක නීවරණ ධර්ම ජය ගන්නවා කියමින් යන ගමන කෙලවරක් නැති ගමන ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්නවා මේ නීවරණ ප්‍රතිපක්ෂ ධර්මයේ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥාව අඛණ්ඩව දිගට පවතිනවා. අඛණ්ඩව දිගට පැවතුනොත් Tamanට විශ්වාසයක් පහළ වෙනවා. මේ නීවරණ කියලා කියන්නේ මම දුර්වල જાතියක්. ඒ දුර්වල જાතිය අඛණ්ඩ පහර නිසායි අපි මේ ජය ගන්න අපි පරදින්නේ, පෙලෙන්නේ. නමුත් ඒකට පහර දෙන්න විරුද්ධ ඉන්ද්‍රිය ධර්ම නිට්ටරෝම තම సంతානේ පවතිනවන කෙලෙස් ඉබේම මිලාන වෙලා යනවා නිලීන වෙනවා සාමාන්‍ය වචනයෙන් කියනවා පච වෙලා යනවා. එහෙම නැති වුණොත් අපි පච මොකද හේතුව අපි වර එක සතිය ඊටාම උත්කෘෂ්ට විදිහට ඇති කරන්න උත්සාහ කරනවා ඊගා චිත්තක්ෂණේ කුහියේ තිබුණත් නැති පමණට ඇදගෙන වැටෙනවා. මේ නිසා සතත අභ්‍යාසය යෝගාවචරය හොඳට තේරුම් අරගන්න. එහෙම තේරුම් ගත්තේ නැත්නම් හොද හොද මඩේ දාන තුමා තමයි තියෙන්නේ. ඉතින් මේකට අපි එදා මතක් කරගත්ත දේ තමයි ගැම්ම කියන්නේ. ඒ නිසා සාමාන්‍ය මානසික අසහනයක් නොවෙනවා නම් වෙන ප්‍රධාන වර්ගයේ බාධක නැතිනම් එක සුමානියක්. එහෙම නැත්නම් එක කීප වතාවක් උත්සාහ කරලා පස්සේ යෝගාවචර දැනගන්න පුළුවන් මේ අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මෙනෙහි කිරීමේ වේගය උත්සන්න කිරීමේ උච්ච අවස්ථාවට ගන්න පුළුවන් උප්පරීමේටම උච්ච අවස්ථාවට ගත කරගත්තොත් තමන්ගේ කෙලෙස් ධර්ම පුළුවන් තරම් දුර්වල වෙලා ඉන්ද්‍රිය ධර්ම පුළුවන් තරම් ප්‍රබල භාවයකට පත් කර ගන්න පුළුවන්. මේ தත්ත්වය ඉන්ද්‍රිය ධර්ම පැත්තට හුඟක් උදව් කරන කෙලෙස් ධර්ම නිවා ධර්මන, කෙවා ධමන, පරදවා ධමන මේ ස්වરૂපයට පත් වෙන, නොපත් වෙන බව කෙලින්ම යෝගාචර උත්සාහ කරනවා නෙවෙයි. අර කලින් කිව්ව දවස් කීපයක් සාමාන්‍ය මට්ටමින් ගෙනියලා අරමුණ තේරුම් ගන්නවා. මෙනෙහි කරන ක්‍රමේ තේරුම් ගන්නවා සක්මණෙන් උදව් කරනවා එදිනදා කටයුතු උදව් කරනවා කරමින් කරමින් තමයි මේකට Taman සුදුසු පරිසරයක් තියනවාද මගේ හිතේ මේ වාගේ දැඩි මෙනෙහි කිරීමක දරන්න පුළුවන් ශක්තියක් තියනවාද කෙලස් ධර්ම සම්පූර්ණයෙන් දුරු කිරීමට ඒකාන්තයෙන් අවශ්‍ය දාදී දේවල් මුල් දවස් ටිකේදී හොඳට පරීක්ෂා කරනවා පරීක්ෂා කරලා බලලා සතත අභ්‍යාසයට යන වෙලාවේදී යෝගාවතර අනිකොස් සියලුම දේවල් පාවලා දීලා මූණට මූණ දාලා සටන පටන් ගන්නවා. අන්නේ මූණට මූණ දාලා සටන ගෙනියන වෙලාවේදී බහාත බීමක් කරන්න යනවා. බහාත බීමක් කෙරුවොත් ලොකු පරාජයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සක්කච්ඡකාරීව මේ කෙලෙස් සතුරා తాවකාලිකයි බිඳිනවා කියලා අදහස අරගන්න. උපනෝපන් ධර්ම සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා ඊට පස්සේ සකස් සකස් කරලා කටයුතු කරනකොට හොඳ යතු බෙමෙත් ඔත්තු කරගන්න. හැම තොරතුරක්ම හොයා ගන්න. හොයාගෙන යුද ප්‍රකාශ කරනවා. යුද ප්‍රකාශ කළා යුදයට ගියාට පස්සේ ආය නරකයි සතුටට අවස්ථාවක් අන්න ඒ නිසා මේ ධර්ම පෙළගස්සලා තියෙන්නේ ඊටාම ප්‍රමාණිකුල ක්‍රමයකට. මේ නිසා යම්ම යෝග අවතරේ දැන් කාලේ ක්‍රමයට කියනවා නම් භාවනා පන්ති කියලා දැන් කියන්නේ. දවස් 7 භාවනා, දවස් 14 භාවනා, දැන් අපි එළඹිලා ඉන්නවා වස් කාල භාවනාවකට. මෙන්න මේ වගේ කාලයක් ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ මේ යුද ප්‍රකාශනයක් තමයි. ඒ යුද ප්‍රකාශ කරාට පස්සේ ආය කෙලෙස් වලට හතුරට ජය ගන්නට කෙලෙස් හතුරට ජය ගන්න ඉඩ තියන්නේ නැහැ. සතතාභ්‍යාසය දිගට තියෙන්න ඕනේ. යම් වෙලාවක ඒ අවශ්‍ය ගැම්ම අවශ්‍ය මෙනෙහි කිරීමේ ශක්තිය අවශ්‍ය ප්‍රමාණයට සැපේනවනම් තමයි තේරෙන පණන් අර ගන්නවා කියලා කියන්නේ කොච්චර දුරටද කියලා. කවදාකවත් පෙර නොදැක්ක නොයසු නොවිරු විදිහකට වැටෙන්න පටන් අර ගන්නවා ආත්පස පේන තෙක් අහලක. කෙලස් නැහැ, ගත වෙච්ච පිම්බීම් හැකිලින් වාර 100ක් වුණා නම් ඒ 100ම Taman දැක්කා. දැන් සිදුවෙන පිම්බීමක් දකිනවා. මතු මතෙත් මේ මට්ටමේ තිබුණ 100කමාරක් වුණත් මට පිම්බීම හැකිලිම අත නොහැර බලා ගන්න පුළුවන් ය කියන විශ්වාසය යෝගාවට පහළ වෙනවා. ආනාපානෙත් මේක. මෙන්න මේ විශ්වාසය ඇති වෙන්නේ ඉබේ නෙවෙයි මේ සත්‍තතාභ්‍යාසය කියන කොටසේදී මේ සත්‍තතාභ්‍යාසයේදී කෙටියෙන් සඳහන් කරන්නේ නිවැරදි එල්ලේ තියෙන්න ඕනේ අඛණ්ඩ වීර්යය මේ වෙලාවේදී උනත් යෝගාවචරයට මේ විදිහට කෙලෙස් ධර්ම යටපත් වෙලා හොඳට පහසුවේ අර මොනේම හිත තියාගෙන ඉන්නකොට වෙන්න තියෙන දෙයක් තමයි මෙනේ කිරීම සිද්ධ වෙනවා අපි කියමු පිම්බීමක් කියලා බලන කෙනෙක් කියලා පිම්බීමක් කියලාවත් දකිනවා ඉතින් ආයාසයෙන් තොරව පිම්බීමක් කියලාම කරගන්න පුළුවන් තත්ත්වෙට පාත් වෙනවා ආනාපානය කරන කෙනා නම් හැම හුස්ම රැල්ලක්ම යනවා එනවා මේ தત્ත්වය හොඳට ප්‍රකටයි ඉස්සරහට ප්‍රකටයි කියලා විශ්වාසය පහළ වෙනකොට ඉබේම හිත අරමුණෙන් ගැලවෙන්න ඉඩ ඒක සිද්ධ වෙන්නේ හීන් නූලෙන්. එහෙම ගැලවුණාට පස්සේ අර තිබුණු ගැම්ම නිසා ටික වේලාවක් යනකම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා ඉබේම පිම්බි මහැකිලිම මෙනෙහි වීමෙන් පවතිනවාදෝ කියන ස්වරූපයටපත් වෙනවා. නැත්නම් ආනාපානෙ දිගටෝ මම නේද ඉන්නේ කියන තත්ත්වයටපත් වෙනවා. නමුත් මේ ඉන්නේ නේද කියලා කියන්නේ පිටගිය හිතකින් තමයි. කල්පනා කරන හිතකින් තමයි. සැක කරන හිතකින් තමයි. මෙන්න මේ විදිහට අරමුණේ ගෙන ආපු ගැම්ම මත හිත තිබිලා අරමුණෙන් හිත ගැලවීම සිද්ධ වුණොත් විවිධාකාර විකෘති කය පහළ වෙන්න පටන් ගන්නවා. නමුත් මේ විකෘති බොහෝම ඉක්මනින් පිළියම් කරන්න පුළුවන් දේවල් යෝගාවචරය දන්නවනම් කාරණා දෙක. මොකද යෝගාවචරයේ යුතුයකම් දෙක. එකක් තමයි නිවැරදි එල්ල. මෙන්න මේ කායේ විකෘති පහළ වෙන්න ප්‍රධානම හේතු වෙන්නේ මෙන්න මේ යෝගාවචරයේ එල්ල වැරදි කියලා. දෙක තමයි සතත අභ්‍යාසයේ වශයෙන් අපි මේ සාකච්ඡා කරන මාතෘකාව අඛණ්ඩ වීරිය අඛණ්ඩ මෙනෙහි කිරීම. මේ නිසා මේ මට්ටමටපත් වෙච්ච යෝගාවචරයෙන්ට ව්‍යාකූල தত্ত্ব එහෙම නැත්නම් විකෘති තත්ත්ව කීපයකටපත් වෙනවා. නිතරම වගේ යෝගාවචරගේ හිත අරමුණේ පයි. නැවතත් ආපහු එනවා. ආයෙ ටික වෙලාවක් යනවා. ආයෙත් හිතට එනවා. ඔන්නෝම වෙනකොට යෝගාවචරගේ හිතේ ඒ අත්වල අල්ලාගෙන යනවා වාගේ අරමුණ අල්ලාගෙන යන ගතිය නැතිනම් දැන් අරමුණේ තියෙනවද නැද්ද නැති වුණාම පාඩුව මොකද්ද තිබුණාම වාසිය මොකද්ද කියන මේ දේ දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ බොහොම සූක්ෂම සිදුවේ. එහෙම සිද්ධ වෙලා සමහර වෙලාවට බොහෝ වේලාවක් අරමුණෙන් පිට ඉඳලා ඒ කාලය තුල එක්ක කල්පනාවක් ප්‍රත්‍යක්ෂේ නෙවෙයි සිද්ධ වෙන්නේ ඒක පාරක් නැවත ආපහු අරමුණට එනකොට මහ විශාල කයේ තිගැසීම් විසිකිරීම එහෙම නැත්නම් අදිසියෙම වගේ වහාම මුළු කයම দাঁඩි දාලා සහලවල යන ගති පහළ වෙන්න පටන් ගන්නවා. එක දිගටම අර විදියට අරමුණේ ඉන්නවද නැද්ද කියන දෙක තීර්ණාත්මක නැතුව භාවනා කරන්න පටන් ගත්තොත් විවිධ තැන්වල ආතතිමත් වෙන්න පටන් ගන්නවා. තදවීම මත වෙන්න පටන් ගන්නවා. අපහසුතා මත වෙන්න පටන් අර ගන්නවා. අස්ථාන බිය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට යෝගාවචරය දන්නවනම් මේ වෙලාවේදී ගැම්මේ හිත තිබුණ මිසක්කා අරමුණේ හිත තිබෙන්නේ නැහැ කියලා කිසිම පැකිලීමක් නැතුව නැවත අරමුණේ හිත තිබ්බොත් වහාම අර ඇතිවිච විකෘති ගති පහ වෙලා බය දුර්වල වෙලා නැවතත් ලොකු ආත්ම ආරක්ෂාවක් ශක්තියක් හැටියට පටන් ගන්න වෙන විදිහට කියන්න සතිය ආරක්ෂාවට අපවපත් වෙනවා ඒ නිසා යෝගාවචරය මෙන්න මේ සතතාභ්‍යාසයේ ප්‍රවත්වන අවස්ථාවටපත් උනාද නැද්ද කියන එක තමයි අපි භාවනා මධ්‍යස්ථානයේක යෝගාවචරය කියා බලන්නේ ඉතින් මේ தත්ත්වයටපත් උනා නම් වැඩි වියපත් උනා වාගේ ඔහුගේ ජීවිතයේ භාවනා යෝගී ජීවිතයට යම්ම කිසි විදිය සුදුසුකමක් ලබනවා. මේ தත්ත්වයටත්පත් වෙන්නේ නැති ඇත්තෝ භාවනා මධ්‍යස්ථාන වල බහුලයි. පත් වෙලත් මේ අවස්ථාවේ කුණාට අවස්ථාවකදී නැව බේරා ගන්නාසේ ගමන නෙවෙයි අවශ්‍ය කරන්නේ මේ වෙලාවේදී මේ වෙන සංසිද්ධිය දැකලා කොච්චරක් දුරට Tamanට මෙනෙහි කිරීමේ ගැම්ම ගන්න පුළුවන්ද කොච්චරක් දුරට මේ වාගේ මායාකාරී තත්වයන් යටතේදී විශ්වාසයෙන් ඉන්න පුළුවන්ද කියනකොට ඒ මිනිස්යාගේ හිතේ ශක්තිය වෙන විදිහට කියනවා පාරමිතා ශක්තිය දෙට ඔපවැට. 100ක 100ක් ගිනිගලේ තියලා ගන්නවා වාගේ, දලිගලේ තියලා ගන්නවා වාගේ හොඳට ඔපවැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචර ජීවිතේ ඉතාමත්ම ගෞරවය. ලොකු ධර්ම ගෞරවයකින් මේ මට්ටම පන්න ගන්නවා. මේ අවස්ථාවේදී කෙලෙසුනොත් මේ අවස්ථාවේදී පෙරදුනොත් මේ අවස්ථාවේදී පාවා දුන්නොත් ඒ පුද්ගලයා බුදුහාමුදුරන්ට බණී කියන එකත් බොහොම පොඩි දෙයක්. ධර්මයට බණී කියන එකත් පොඩි දෙයක්. සංඝයාට බණී කියන එකත් පොඩි දෙයක්. මොකද තමන් තමන් බැනගන්න පුද්ගලෙක් වාටපත් වෙනවා. ඒ නිසා මේ සතත අභ්‍යාසයට යනකොට භාවනා ක්‍රමය හොඳට දැනගන්න. මෙන්න මේ විදිහට යම් කෙනෙක් සතත අභ්‍යාසය තමයි ඉඳුරම් ප්‍රකටව තියෙන වෙලාවේදී ගුරුවරයෙක් යටතේදී භාවනා මධ්‍යස්ථානයකදී සපයා උපයා ගත යුතු දේ කියලා ඒකට සම්පූර්ණ කැප වෙලා ගත කරනවා නම් ඒ පුද්ගලයාට වරින් වර ජීවිතයේ භාවනාවේ මේ කෙලෙස් සම්පූර්ණයෙන් දුර වෙච්ච. මුදේවර පයේ පහසුව දැනෙන. අරමුණේ හිත යාදෙලා භාවනා සිද්ධ වෙන අවස්ථාවට වරින් වරපත් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ යෝගාවචරයට තාම ස්ථීර සහතිකයක් රක්ෂණයක් ලැබිලා නැහැ. ඒ යෝගාවචරයට තිබිලා තියෙන ලැබිලා තියෙන්නේ මට මේ ජීවිතයේ භාවනාවෙන් ප්‍රෝජනයක් ගන්න පුළුවන් ය කියන සුදුසුකම වැටහෙන්න පටන් ගන්නවා. ඒක ලොකු දෙයක්. ඒ වුණාට ඒ සුදුසුකම උපයන්ට ඕන දෙයක්. ඒක බූදලයට සින්න වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා යෝගාවචරයට මේ தත්ත්වයටපත් වුණාට පස්සේ සම්පාදනය කළ යුත්තේ තමයි සප්පාය කර්ම සම්පාදනය සම්පාදනය කරනවා. මේ විදිහට ඒ භාවනාවට යාදෙන සති සමාධි අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය සප්පාය කරන. එතකොට මේ යෝගාවචරයටම පුළුවන්කමක් ලැබෙනවා ශක්තියක් ලැබෙනවා ඉස්සරනම් අපි සප්පාය කරනු හේවිය මොනවටද ඇහැ පිනවන්ට කන පිනවන්ට නාසය පිනවන්ට ජීව ශරීරය හිත පිනවන්ට එවනතම් මේ අර වාගේ ඇහැ කන දිවනාසය පිළිවෙල කටයුත්තක් ලබා දෙනවා. ඒ එල්ලයක් තියෙනවා. මෙන්න මේ මේ වෙලාවට මේ මේ අවස්ථාවේ මේ මේ විදිහට භාවනා කළොත් හරියනවා කියලා ඒ පුද්ගලයාට Taman තුලම ලැබිච්ච අත්දැකීම ඇති වෙනවනම් සතතාභ්‍යාසයේ දිකට පවතිනවනම් ආනෙතෙන් පටන් යෝගාවචරයට ඉන්නේ සතතාභ්‍යාසයට අවශ්‍ය කරන්නා වූ සැප කරුණු සැප ආදීම සිදු කරලා අපි එදත් මතක් කරගත්ත විදිහට බොහෝ දෙනා මේ කය ගැන තියෙනා වූ අසීමිත ආශාව නිසා ජීවිතය පිළිබඳව ඇත්තා වූ අසීමිත ආශාව නිසා භාවනාවට යන්න කලින්ම මේ මේ සැප මේ මේ දේවල් මේ මේ දේවල් තියනවාද කියලා ඒ තමන්ගේ කාම ලෝකෙන් ඉගෙනගත්ත පාඩම් අනුව භාවනා ලෝකෙත් පණින්න හදනවා. එහෙම නැත්නම් භාවනා කර්මස්ථානයේ අරගෙන කරන මුල් භාවනා කටයුතු වලදීම සැප හොයන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය අර උපලෝකන් ධර්මයේ අනිත්‍යයි කියලා ඔප්පු කර බැලීමේ givisum නැත්නම් ඒක ආදාහන සුළු ගතිය ඒ විශේෂයත් ආ වූ ධර්ම ගෞරවය ඒ වාගේම දිගටම භාවනා කරලා වරින් වර හෝ හොඳ අත්දැකීම් ලැබීම නැතුව මේ සප්පාය කර්ම පොයන්ට යනවා කියලා කියන්නේ ඒ හිල්දල් කූඩයක් පුරවන්න හදනවායි කවදාකවත් සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සුකුමාර ජීවිත ගත කරගියත් උනන් සැප පහසු හොයන ඇත්තොන බොහෝ විට භාවනාව තීන්දුව කරන්නේ මෙන්න මේ සප්පාය කර්මයන් නිසා. නමුත් තේරවාද ඉතිහාසයේ අපේ සාසන ඉතිහාසයේ දිහා බලනකොට ඒක කවුරුත් හොඳට පිළිගන්න දෙයක්. මුලින් මුලින් මේ බුද්ධ සාසනයට එකතු වුණේ බොහෝම පාරමිතා පිළිච්ච. මේ සංසාරෙමට අසවල් අසවල් සැපතාව ලැබුවේ නෑ කියලා වගේ සංසාර සැප පිළිබඳ අපේක්ෂා සහිත පුද්ගලයෝ නෙමෙයි. කොතනින් කොයි මොහොතේ කොයි අවස්ථාවේ මම මම මේ සංසාරයෙන් පැනලා යම්දෝ කොහොමද පණින්නේ කොහොමද විමුක්තියක් ලබන්නේ කියලා දැඩි ආයාසයෙන් මේ විමුක්ති මාර්ගය හොයපියත්. ඒ නිසා බුදු පියාණන් වහන්සේට මුල්ම ශාසන කාලේ පිටතර විනය නීති පනවන්න සිද්ධ වුණේ නැහැ. සැප සම්පත් හොර දෙන්න පොරොන්දුක් දෙන්න උනේ නැහැ. කොහොම නවත් බුදු පියාණන් වහන්සේගේ කාලේ නම් බුදු පියාණන් වහන්සේගේ ශාසනය නම් කිසිම එහෙම සැප සම්පත් දීමේ කිවිසුමක් ඇත්තේ නැහැ. එහෙම නමුත් යෝගාවචරය අවංක යෝගාවචරයක් නම් ඒ කියන්නේ කාන්තේම සංසාර බය දැකලා ඒ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් නම් වටහා ගන්නවා තේරුම් ගන්නවා මේ සතතාභ්‍යාසයේ පවත්වන්න ගොඩාක් දේවල් බලපාන. ඒ මොකද තාම සතිය බොහොම තරුණයි. සමාධිය බොහොම තරුණයි. බොහොම ඉක්මනට මැල වෙනවා. හරියට ලපටි එළවලු පළතුරු වගේ. ඒවා එහාට මෙහාට ගෙනියනකොට හොඳට අඩු කරලා ගෙනිච්චේ නැත්නම් ඒ එළවලු පළතුරු වල ගුණ කල්පවතින්නේ. ගමනට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මේ එළවලු පළතුරු වල වටිනාකමට සමාන ප්‍රමාණයක් හෝ ඒවා අඩු කරන දේවල් අවශ්‍යයි. ආන්නේ වගේ තමයි යෝගාවචරයට අවශ්‍ය වෙනවා. ඒ සප්පාය කරුණු එක එක එක එක හොයලා සම්පාදනය කරගන්න මේ නිසාම පොත්පත්වල යෝගාවචරයට උදව් කිරීමක් වගේ විශේෂයෙන්ම සතතාභ්‍යාසයේ පවත්වලා අවශ්‍ය දේ හොඳ දේ හොඳ අත්දැකීම් ලැබලා ඉදිරියට යන යෝගාවචරයට සප්පාය කර්ම පෙළගස්සනවා මෙන්න මේ මේ දේවල් පිළිබඳව කලකිරීමක් වෙන්න එතකොට හරියන ප්‍රමාණය වැඩි වෙයි නොහරියන ප්‍රමාණය අඩු වෙයි එහෙම භාවනා කරන කරන භාග්‍යංකේ හරියන ප්‍රමාණය වෙන යාදන ප්‍රමාණය වෙන හරියන්නේ නැති ප්‍රමාණය අඩු වෙනවා නම් යෝගාවචරයට මුලින්ම ගත්ත කුපුණෝප ධර්ම අනිත්‍යයි කියන එක වඩ වඩා සාහවුලට යනවා ඒ කියන්නේ සද්ධාවෙන් දෙන්න වැඩේ. ඉන්දිය ධර්මයක් වශයෙන් වැඩේ. ඒ නිසා සඳහන් කරනවා යෝගාවචරයට ආවාසය තමන්ගේ භාවනා කිරීමට ගන්න ස්ථානය දැන් හොඳට සලකලා බලලා. ඒ තමන්ගේ සතියට සමාධියට yaadෙන ආවාසයක් තෝරා ගැනීමට යෝගාවචරය උනන්දු වෙනවා. ඒ මොකද මෙතෙක් කල් කිරුවේ මේ භාවනාව තේරුම් අරගන්නට අහුවෙච්ච තැනක ප්‍රයෝජන ගන්න එක. ඒ නිසා ආවාද සප්පාය පිළිබඳ යෝගාචර දතේ. නමුත් මේක අපි සාමාන්‍ය පොදුවේ දැන් කරන්න හදන්නේ භාවනා කර්මාන්තයට යෙදෙන ඕනම කෙනෙකුට ඒ සප්පාය පහස්කම් තිබුණොත් හොඳයි කියලා භාවනා නොකරන නමුත් භාවනා පිළිබඳ ගෞරව දක්වන උපාසක උපාසිකාව එහෙ නැත්නම් කර්මස්ථානාචාර්යවරු පුළුවන් තරම් හොඳ ආවාස සැපීමක් කරන්න උත්සාහ කරනවා. මෙතනදී ඒ දායක දායිකාවන්ට භාවනාව පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ මුල් වෙන ඇත්තන්ට ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් සිදු වෙනවා. ඒ මොකද මේ ආවාසය කියලා කියන්නේ ගේ කියලා කියන්නේ කාම සංකප්පය. ලස්සන ලස්සන ගෙවල් හදනවා කියලා කියන්නේ මේ කාම සම්පත්තිය නිසිසේ බුද්ධ විදිත කැමැති අත්ව. නමුත් යෝගාවචරයට ආවාසය ඕනේ. ඒ අත්ෝ ඒක පාවිච්චි කරන්නේ ඥාන වර්ධනය සඳහායි. ඒ නිසා දායක දායිකාව ප්‍රධාන කර්ම මධ්‍යස්ථාන ඇති කර නැත්නම් භාවනා මධ්‍යස්ථාන ඇති කර නැත්නම් සැප දෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ නිසා සමහර යෝගාසනයක පටලවා ගන්නවා. ඒ සැප අපිට අයිති වාස්තවක්. උරුමයක් කරගන්න උත්සාහ කරනවා. එහෙම වුණොත් උපනෝපන් ධර්ම අනිත්‍යයි කියන ධර්මයට පටන්. ඒ නිසා යෝගාවචර ප්‍රධාන වශයෙන් තමයි කර්මාන්තයේ සතතාභ්‍යාසයේ යෙදෙන්න ඕනේ. හරියටම අරමුණට එල්ල කිරීම අලමුණ නැවත නැවතත් මෙනෙහි කිරීමක් කියන දේ අත්දකලා සාර්ථක වෙච්ච යෝගාවචරයට නම් අර සප්පාය සප්පාය දේවල් තෝරාගැනීමේ ශක්තිය තියෙනවා. මේ යෝගාවචරයට නම් අර භාවනා පරදින වරදින කෙනාට විතර ගාක් තේරුම් බේරුම් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නමුත් හොඳ ප්‍රසස්ත දේ ලැබෙනවා නම් ඒ ආවාසය ලැබෙනවා නම් භාවනා සාර්ථකයි. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ මොකද්ද ප්‍රසස්ත ආවාසය කියලා කියන්නේ. හොඳ ආවාසය කියලා කියන්නේ යම්ම තැනක යෝගාවචරයට භාවනා කරනකොට එළඹුණු මෙතුආකල් නොඑළඹිච්ච අරමුණේ නැත්තම් විකසිත වෙච්ච හිත සමාහිත වෙනවනම් අරමුණේ නගින සුළු භාවයටපත් වෙනවනම් අන්න ඒක හොඳ ආවාසය. නැංගා වූ හිත සමාහිත වූ හිත හොඳට තහවුරු වෙනවනම් අන්න ඒක හොඳ ආවාසයක් වශයෙන් තිබුණා ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයට තියෙන ඊට පාස්තා දෙක තුනක් තියෙනවා පුළුවන් තරම් ඒවා යෙදිලා තේරුම් තේරුම් කර ගන්න ඕනේ කොතනද Tamanට ගොඩක්ම විසමත විසමාහිත වෙච්ච හිත විසිරීගේ හිත හෝ සමාහිත කර ගන්න පුළුවන් වෙන්නේ කොයි තැනක වාඩි වුණොත්ද සමාහිත වෙච්ච හිත හෝ ස්ථීර සතියකට සමාධියකට පත්වන්නේ කියලා යෝගාවචරය ආවාසය පිළිබඳව උනන්දු ඒ උනන්දු වෙනකොට අර මෙතුආකාර ගත්ත අභ්‍යාසයට ලොකු අනුග්‍රහයක් දක්වනවා එහෙම නැතුව මේ කායට පහසුකම් ඉඳුරම් පිනවීමේ පහසුකම් නෙවෙයි මෙතන සලකන්න තියෙන්නේ. එහෙම නමුත් අපි දන්නවා බුදුජාණන් වහන්සේගේ කාලේ ආශ්චර්ය ධර්මයේ රාශියක් තිබුණා සෑම බුදු පියාණන් වහන්සේ නමකටම මහා සමය නැත්නම් දහස් ගණන් එකම ධර්ම මණ්ඩපයේදී රහතන් වහන්සේලා ප්‍රදාන කරගත්ත මහා පිරිස් එකතු වෙච්ච තැන තිබුණා. අද තියෙනවා ඔය ක්‍රිකට් ගහන මණ්ඩපේ එනකම් ප්‍රධාන නෘත්‍ය ශාලා වගේ ඒව තියෙන ලෝකෙ බොහෝම තැන් තැන් වල. නමුත් ඉන්දියාවේ කිසිම එහෙම දෙයක් තිබුණ බවක් සාක්ෂියක්වත් සලකුණක් නැහැ. හඳුනේ බොහෝ විට සාමාන්‍ය පිටුලියක. එහෙම නැත්නම් සාමාන්‍ය වනසෙනසුනක. එහෙම නැත්නම් ගංගා තීරයක. ඒ හම්බ වෙලා ඒ ඇත්තෝ මේ පෘථිවි තලයේ යම් මනුස්ස සමාජයක් විසින් විඳින්න පුළුවන් උතුම්ම උසස්ම ප්‍රණීතම සැපයක් වින්දාද ඒක වින්දා. එහෙමනම් පහසුකම් එතන තිබිලා නැහැ. ව්‍යාපාරත් තිනායක සාන්ත මේවා ගැන කතා කරන කිව්වේ ඒ අත්තන්ට ඉඳ ගන්න තිබුණ ආසන නිදා ගන්න තිබුණ ඇඳන් වතුර බොන්න තිබුණ ලින් පාවිච්චි කරන කෝප පිඟාන 84000ක් වගේ වෙනකොට කොහොම සපයන්නේ අපි දන්නවා ආගන්තුකව හතර පහ නමක් වැඩියොත් නැත්නම් උපාසකත්ව හදිසියෙම තුන් හතර දිනක් වැඩි වුණොත් කොච්චර කලබලයක් තියනවද ඉඳ ගන්න තැන් හොයන්න කෑම ගන්න වාදන හොයන්ට නානා ප්‍රදේවල්. නමුත් දාස් ගන්න රැස් වෙච්ච වෙලාවේදී කොහොමද මේවා සැප වෙන්නේ? වෙන මොනවාක්වත් උපත් කොහොමද වැසිකිලි කැපිකිලි කියන්නේ? ලාන්තනයක්වත් කියන්නේ. ඒ තියෙන අවස්ථාවේ කිසි කෙනෙකුට බාධා වෙන්නේ නැති වෙන විදිහට පාවිච්චි කරන්ට එතුමන් වහන්සේලා දන්නවා මොකද හිත හොල්ලා නොගෙන හිතේ සමාධිය පාවිච්චි කරන්න දන්න කෙනා වචන පාවිච්චි කිරීම තමයි කය පාවිච්චි කිරීම දාන. ඒ වචන ඒ කය අනුගේ දුක් පිණිස පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රෝජනේ සලකලා පාවිච්චි කිරීම ගන්න නිසා මහ උතුම් සංඝ සමිති එකතු වීම බුද්ධ ශාසනය කරගන්නවා. අද කාලේ ඒව නිකන් සාමාන්‍ය අදහා ගන්න බැරි කතා බහට පත් වෙලා තිනවා. මොකද ඒ තරම්ම අද ලෝකේ භෞතික වස්තු වල දියුණුව නිසා සෑම කෙනාම යම් ප්‍රමාණයකට බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. නමුත් යම් කෙනෙක් භාවනා රසය ලබන්නේ නැත්නම් සත්‍යාභ්‍යාසයෙන් ලබන රසය දන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ මේ බාහිර දේවල් හෙදීමේ කෙලවරක් ඇති වෙන්නේ නැහැ. ඒ සාහිත්‍ය මේ ආවාස තප්පාය කියන එක යෝගාවචරයාගේ යන හැටි ලබන අධ්‍යාත්මය මොකද්ද කියලා තේරුම් අරගැනීමේ එක ලක්ෂණයක් වෙනවා. එහෙම නමුත් යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ සාසනය පැත්තෙන් බලනකොට සමහර වෙලාවල් වලට සමහර ඇත්තෝ ඉතාමත්ම කිජු භාවයක් දක්වනවා. මේ බාහිර සැපේ. සමහර ඇත්තෝ ගිජු භාවයක් දක්වනවා සැප නොදී කය ක්‍රමතේරපත් කරන්න වෙහෙතරපත් කරන්න. කියන්නේ කාමසුකල්ලිකාණ යෝගයට හෝ නැමෙන්ට ඉදු තියෙනවා අත්තිකිලමතාණ යෝගයට හෝ නැමෙන්ට ඉදු තියෙනවා කියන ආත්ම සම්බන්ධය. එනිසා ඒවට උපක්‍රම තියෙනවා. කාමසුකල්ලිකාණ පැත්තට යනවනම් ඒ පුද්ගලයාට දූතාංග සමාදානයේ ඒ කාරණාවට ඒ කෙලෙසේට අදාළ උත්තර දෙනවා. අත්කිලමතානුയോഗයට යනවනම් සප්පාය සැප සේනාසන සැපය ආදීමේ හිතේ යත්තා වූ ඒ ද්වේෂසහගත ගතිය මතුවේ. ඒ නිසා මේ සේනාසන සප්පාය නැත්නම් ආවාසප්පාය කියන එක ඉරක් කඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් යෝගාවචරගේ භාවනා තාලේ හැටියට යෝගාවචරගේ චරිතයේ හැටියට තමයි භාවනාවේ මට්ටමේ හැටියට වෙනස් වෙන සුළු දෙයක්. ඒ කොයි එකටත් ගැළපෙන සාමාන්‍ය සුදු සුදුසු ස්වරූපය තමයි මේ භාවනා මධ්‍යස්ථාන වල දෙන්න බලන්නේ. ඒ අවස්ථාවේදී තියෙන උපරිම දේ දෙනවා හැර භාවනා මධ්‍යස්ථානයකදී උපරිම හැම කෙනාටම අවශ්‍ය දේවල් ලැබෙනවා කියන්න බෑ. භාවනා කරන්න බැරිම තත්ත්ව භාවනා මධ්‍යස්ථාන තියෙනවා කියන්න බෑ. ඒ නිසා සමහර අයත් සමහර භාවනා මධ්‍යස්ථාන කැමති. සමහර අයත් සමහර අවස්ථාවල ඒ තැන් වලට කැමති. ඒ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ ආවාස දක්වායි අපි හොයන්නේ මොනවද උපනෝපන් ධර්ම අනිත්‍යයි කියන දේ තහවුරු කරගෙන ඉන්දිය ධර්ම තව තවත් තහවුරු කරගන්න. ඒ විදිහට පෙන්නන අනිත්‍යය තමයි ගෝචර සප්පාය ඒ කියන්නේ අවට පින්ඩ පාතේ ලබා ගන්න පුළුවන් පහසු කරන. සාමාන්‍ය ඕනෑම සූත්‍රයක් පටන් ගන්නකොට ඒවම් මේ නිතං ඒකන් සමයන් භගවා සාවත්‍යං විරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමයේ කියලා තමයි සඳහන් කරන්නේ. ජේතවනේ නම් අනාථපිණ්ඩිකස් ආරාමයේ තමයි ආවාස. ගෝචර ගමේ තමයි සවැත්තුව. එතන රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ. වේලුවන කලන්දක නිවාපේ කියලා කියන්නේ බුදු පියාණන්ගේ වැඩ හිටි විහාර. රාජගහ කියලා කියන්නේ ආශ්‍රේ ස්ථාන එහෙම නැත්නම් ඒ ගෝචරය. ඒක උනත් යෝගාවචරය භාවනා කර්මාන්තය කරනකොට අර ආවාසයේ වගේම තමන්ගේ කර්මාන්තයට භාවනාවට ගැළපෙන ගොදුරු ගමක් ළඟ තියනවාද කියලා සලකා බලන්න ඕනේ. ඒක ඒක විශේෂයෙන්ම සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේලා වගේ පින්ඳ පාතයෙන් යැපෙන නැත්තම්. පින්ඳ පාතය කියලා කියන්නේ ප්‍රකටවම ඒ ඉදෙන තැනට උයන ගෙදර ළඟට තමන් වඩින ස්වරූපය. අන්න ඒ වඩිනවනම් ගා ඈත වෙනවනම් ඒකෙන් අර භාවනා කරන් තියෙන කාලය අඩු වෙනවා. උඟාක් ලං වෙනවා නම් සද්ද බද්ද ගෝසාව වැඩි වෙනවා මිනිසුන් සමග ආයුරු පයිරු පාසානේ වැඩි වෙනවා ඒ නිසා යෝගාවචරය එක පැයකින් විතර ගොතුරු ගමට යා ගන්න පුළුවන් තරමේ ප්‍රමාණයක් සාමාන්‍ය උපදේශයක් වශයෙන් ගන්න. ඒ කියන්නේ පැය දෙකක් ඇතුළත ගිහිල්ලා පින්න පාත කරන නැවත ආපහු එන්න පුළුවන් නම් අන්න එතකොට සද්ද බද්ද වලින් සෑහෙන්න ඈතයි ගමේ සද්ද වලින් ඒ වාගේම භාවනා කරගන්න වෙලා පහසුකම් ලැබෙනවා. අන්න ඒ විදිහට වෙනවනම් යෝගාවචරයට වැටෙනවා. අන්න එවැනි තැනක ඉන්නකොට බාහිර කරදර අඩුයි. භාවනාවට හොඳ වේලාවක් ලැබෙනවා. පෙර විතිුණා වූ විතම සමාහිත නැති හිත හෝ සමාහිත වෙනවා. අරමුණේ හෝ හිත දැන්පත් වෙනවා. මේක සම්බන්ධයෙන් උනත් සමහරු විශේෂයෙන්ම බටහිර රටවල් වලින් පැමිණ ඇත්තෝ ගාක්ම සලකනවා මේ සද්ද වලින් වෙන් වෙලා තාමත්ම ඈත තැනක ඉන්නේ. මේකදී බොහෝමත්ම සිත් ගන්නාසුළු කාරණා තමයි ඒ අත්තන්න සත්‍යව ගන්න පුළුවන් මනුස්ස ගත හැර. මිනිස්යන් විසින් මිහිරි නිපදවන මිහිරිම සංගීතය වුණත් ඔහුට ඇහෙන්නේ කන හූරන දෙයක් විදිහට. ඒ මොකද ඒ ඇත්තෝ ඒ රටවල් වල ඉන්නකොට පාවිච්චි කරන්න පුළුවන් තරම් වස්තු ද්‍රව්‍ය පාවිච්චි කරලා උපරිම සැප විඳලා මිනිස්සු පේ ප්‍රේතය පිසාචය වගේ මේ සැප හොයාගෙන යනකොට කොහොමද සංගීත පාවිච්චි කරන්නේ කොහොමද යාන වාහන පාවිච්චි කරන්නේ කොහොමද සැප පාවිච්චි කරන්නේ කියලා පිට පාවෙන ඒ නිසා මනුස්ස සද්දේ ඉවසන්ට බෑ යත්තා වෙන මොනම ස්වභාවික සද්දයක් ආවත් ඉවසන්න පුළුවන් ඒක සාමාන්‍ය සිස්ට මේ හොඳට නගරවල හැදිච්ච යත්තන්ට ඇඟේ ලේ වලින් මේන දෙයක් සත්වෙන් අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සුන්ට අනුකම්පා කරන්න තමයි මෙන්න මේ නිසා Taman තේරුම් අරගන්න ඕනේ මේ ගෝචර ගම හොයන්න ගියාම කොච්චර ඈතුලා ඉන්නවද කියන එක ඒක එක එකනාගේ මට්ටම තීන්දුව කරන දෙයක්. ඔය නිලම් භාවනා මධ්‍යස්ථානයේ හදනකොට ඉස්ලාම පදනම එළෙන වෙලාවේදී මම සම්බන්ධ වෙන්නේ දුනා. ඉස්ලාම හැදුවේ භාවනා ශාලාව. භාවනා ශාලාව හැදුවේ සාමාන්‍ය පුංචි කඳු ගැටයක. එතනින් පියවර හතරක් පහක් පල්ලයට බහපුවම එතනම කුස්සිය. එකම වහලේ. නමුත් පියවර කීපයක් පල්ලයට බහිනක විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනා චෝදනා කරා. මේ කුච්චිය දැන් නිතරම ලුණු කපනවා, ලී කපනවා, පොල් ගන්නවා, පද්ද ඇති වෙනවා, ගිනි පිපිනවා. මේ නිසා භාවනා ශාලාවට බාධා වෙනවා. වෙන ඉදිරි වෙනෙත් නැහැ. ඉතින් ඒ නිසා කොහොම හරි වෙන කරන්න දෙයක් නැතිසා ඒ කුස්සියේ බොහොම නිස්සද්ද වෙන තාලට කටයුතු කරන්නයි කියලා නීති ගාලා කරකටයුතු කරන්න පටන් ගත්තා. නමුත් භාවනා දිගට යනකොට මේ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම මහත්මයා නිත්‍යෝම කියන්න ගත්තා මම බොහෝමත්ම සන්තෝෂ වෙනවා මේ කුස්සිය ළඟ හදාගන්න. ඒ මොකද මේ භාවනා කරලා දියුණු වේගන එනකොට භාවනා yaadena සතතාභ්‍යාසය යනකොට යෝගාවචරය පරීක්ෂා කරලා බලනවා යම් කිසි ශබ්ද තියෙන ස්ථානයක වුණත් මට දිගට භාවනා කරන්න පුළුවන්. කය වේදනාව පවතිද්දී අර ගත්ත ගැම්ම ගෙනියන්න පුළුවන්. රූප නැත්නම් ආලෝක වැටෙන වෙද්දි මට මේක කරගෙන යන්න පුළුවන්ද කියලා ඒ තමන්ගේ වැඩෙන දියුණු වෙන භාවනාව ගැටකතා බලන්ට බාහිර බාධක අවශ්‍යයි. ඒක සල්ලි දීලා ගන්න තමයි. ඇති කරන්න අමාරු. ස්වභාවයෙන්ම ඇති වෙන තැනක තියෙනවනම් යම් කිසි ප්‍රමාණයකට ඒක යෝගාවචරයාගේ දියුණුව තේරුම් අරගන්න පුළුවන් කාරණාවක් වෙනවා. එහෙම නැත්නම් හරියට කියනවනම් හැමදාම තද බල අසනීපතියෙන් ලෙඩෙන් දැඩි සත්කාරයකකයේම කියාගෙන උදව් කරන්න ගත්තොත් මහ විශාල බිලක් ගෙවන්න ඕන වෙන මොනවත් නැහැ. ඒ නිසා යෝගාවචරයේ ලෙඩා යම් කිසි ප්‍රමාණයකට සුව වෙනකොට සාමාන්‍ය වාට්ටුවට දාන්න ඕන. සාමාන්‍ය වාට්ටුවෙත් යම් කිසි ප්‍රමාණයකට සනීප වෙනකොට ටිකට් කපලා ගෙදර යනවා. හැබැයි තාම ලෙඩා. ගෙදරත් වැඩිපුර දඟලන්නේ නැතුව ඉඳලා ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික තමයි සාමාන්‍ය ජීවිතයට එනවා. හැමදාම දැඩි සත්කාරයක ඉන්නවනම් ඒ පුද්ගලට අභියෝග මාධිකම නිසා නිකම්ම හුරතල් වෙනවා. ඒ මේ ලෙඩේ සුව වෙන්නේ නැතු වෙනවා, දැඩි වෙන්නේ නැතු වෙනවා. අන්න ඒ වගේ තමයි භාවනාවේ සතතාභ්‍යාසයේ දිගට තියෙන වෙලාවේදී යෝගාවචරයට මේ ගොදුරුගම පිළිබඳව ඇතිවෙනා වූ සංකල්ප ඇතිවෙනා වූ අදහස් වෙනස් වෙනවා. ඒ නිසා භාවනා මාත්‍රමේ මාත්‍රමට වෙනස් වෙනවා. යම් කිසි යෝගාවචරයේ මේ සතතාභ්‍යාසයේ පැවැත්ම හොඳට තේරුම් කරගත්තම පුරු කරගත්තම ඒ පුද්ගලට ඇත්තටම පුළුවන්කමක් ලැබෙනවා. Tamanට ඕන තැනක ගිහිල්ලා. සුදුසු තැනක තනියම ඉඳගෙන හෝ භාවනා කරගන්න. ඒ මොකද වෙන ඕනම දෙයකදී තමන්ගේ භාවනාව පෙරලෙන්න දෙන්නේ නැතුව නඩත්තු කරගෙන යන්න තරම් අභ්‍යාසය ගන්න. එහෙම නැති අත්තන්ට මේ අපි කරන්න වාගේ පුළුවන් තරම් අවශ්‍ය පහසුකම් එක තැනකට ගොනු කරලා බාධක ධර්ම පුළුවන් තරම් ඈඩ් කරලා නඩත්තු කර ගන්නවා. මොකද මෙතනදී තමයි ඉප්පුහුණුව ලබන්නේ. ඒ හැදේ ගැම්ම මට්ටම පදම ලබන්නේ. අන්න ඒ වෙලාවට සුදුසු තත්ත්වය. නමුත් හැමදාම මේ තත්ත්වෙම තිබිය යුතුයි, නිස්සද්දවම තිබිය යුතුයි, මෙච්චර ළඟ තිබිය යුතුයි, මෙච්චර දුරේ තිබිය යුතුයි කියලා කියන්ට ඒකේ සීමා පෙන්වන්න බෑ. මේ පෙන්වන සීමාවල් සාමාන්‍ය සාමාන්‍ය මට්ටමේ සීමාවල් කියලා කියන්න පුළුවන්. ඊගාවට යම්කිසි යෝගාවචරයකට මේ වගේ සේනාසන පහසුකම් වශයෙන් ආවාස උතුරු ගම් ලැබුණාට පස්සේ තුන්වෙනියෙන් පුදුමයි දක්වන්නේ භස්ස සප්පා. සප්ප කරුණු මේ වචනය සම්බන්ධයි. ඉස්සලා කිව්වේ කටේම තමයි ආහාර සම්බන්ධයි. ආවාසයයි ඊගාට ගොදුරු ගමයි ඊගාට තියෙන්නේ කතා කිරීම සම්බන්ධයි. මේ කතා කිරීම සම්බන්ධයේදී යෝගාවචරය මතක තියාගන්න ඕනේ මේ සීලයක පිළිතුර ඇත්තන්ට මේ කාය වචන දෙක පිළිබඳව යම් කිසි සංවරයක් තමයි මේ සීලය කියලා කියන්නේ. කයෙන් වෙන අකුසල කර්ම, හොඳ කර්ම, නරක කර්ම, වචනයෙන් වෙන හොඳ කර්ම, නරක කර්ම පිළිබඳව තමා විසින්ම පනවා ගන්නාලාද සංවරයක පිහිටන එක. එතනදී මේ කය යම් කිසි විදියකට පාලනය කරගෙන යන්න හදනකොට වචනය පුදුමාකාර විදියට උත්සන්න වෙන ගතියකට එනවා. කතා නොකර බැරි තත්ත්වයකටපත් වෙනවා. කතා කරන්නට බැහිතර තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ නිසා යෝගාවචරයා අර මෙතුවා කල ඇති කරගත්තා වූ සමාධිය බොහෝ විට මේ අධික කතාව නිසා අනවශ්‍ය කතා නිසා විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි සමහර ස්ථාන තියෙනවා දැන් නගර බදක නැත්නම් බදක වුණා නම් අනුන් කතා කරන එක කතාන සද්දේ නාහ බේරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා සමාහිත වෙන හිත බොහෝ විට මේ කතා කරන දේවල් වල අර්ථ තෝරන්න ගිහිල්ලා ස්ථිර ස්වභාව තෝරන්න ගිහිල්ලා සමාධිය දුර වෙනවා. ඒ නිසා මේ මිනිස් කතාහඬ දහනට බොහෝම තදින් බලපාන. ඉස්සර කාලේ නම් භාවනා කරන්න වෙනකොට ආරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා, ශුන්‍යාකාර ගත වෙනවා කියලා කෙරේ. අද භාවනා මධ්‍යස්ථානවල ඊට වැඩිය වෙනස් සංකර ස්වරූපයක් තියෙනවා. ඒ නිසා මේ බස සප්පාය කියන එක යෝගාවචරය තේරුම් ගන්නවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී සප්පාය ධර්ම ශ්‍රවණය තියෙන තරක් හොයාගන්නවා. සප්පාය ධර්ම ශ්‍රවණය වුණත් ප්‍රමාණයක් ඒකට උපමාවක් වශයෙන් පෙන්වන්නේ පැලයකට වතුරක් කරනකොට ප්‍රමාණයේ ඉක්මෝලා වතුරක් කරන්න ගත්තොත් මුල් කුණ වෙනවා. ප්‍රමාණයට වතුර නොලැබුණොත් ගහේ කොළදාව මැලෙනවා. මිලාන වෙලා. අන්නේ දෙකට එන්නේ නැතුව ගහේ හොඳ පාණ ශක්තියක් ඇති වෙන විදිහට වතුර අවශ්‍යයි. අන්න ඒ වගේ තමයි යෝගාවචරයට භාවනා කරගෙන යනකොට දැන් මේ කියවන කොටස් වැටෙනවා. එක එක ඉන්දිය ධර්ම මෝරනකොට මෝරනකොට ඒකට අදාළ මූල ධර්ම. ලං කරලා දෙන්න ඕනේ. අත්දැකීම එකම ලං කරලා දෙන්න ඕනේ. නමුත් ඒ වෙනුවට තිරස්චාන කතාවල් රටවල් පිළිබඳ කතා, ඉස්ත්‍රීන් පිළිබඳ කතා, යුද්ධ පිළිබඳ කතා, හොරකම් පිළිබඳ කතා, රාජකතා ආදී දේවල් හාන්ට පටන් ගත්තොත් අර තියෙන සමාධිය අඩු වෙනවා හෝ හිත විසිරී යාමකටපත් වෙනවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ මේ ප්‍රතිපත්තාන සූත්‍රයේ කතා කරන දේවල් පිළිබඳව නිස්සද්ද භාවයෙන් ඉදීම පිළිබඳව සම්පජානකාරීකම. කළ යුතු ප්‍රමාණය වටහා ගැනීමේ ඥානය යෝගාවචර කියන්නේ. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්නකොට මේ තමන් රැස් කරගන්න සමාධිය විශාල වශයෙන්ම අයාලේ යන තැනක් තමයි කතා කිරීම මාර්ගය. ඒ නිසා පුළුවන් තරම් කතාව අඩු කරගන්න. ඒ අපවත් නායකයන් සඳහන් කරෝ උන්වහන්සේ මම හිතන්නේ එතකොට අවුරුදු 30ක් 40ක් විතර යෝගාවචරය ආශ්‍රය කරලා තිබුණා. නා සඳහන් කරා යෝගාවචරේ තව යෝගාවචරයට කතා කළ යුතු අවස්ථාවක් මට තාම පේන්නේ කිසිම අවස්ථාවකට කතා කරන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ. යම් විදියට කතා කරනවා නම් ඔය අපේ විවාහය සඳහන් කරලා තියෙන විදියට පිටිපිටි කොරති පිටිපන්දම කොරති ආදී වශයෙන් ඒ ප්‍රෝජනේ සලකලා කතා කරනවා. ඊටාම කෙටියෙන් කතා නතර කරලා Taman තුල ඒ ශක්තිය කතාවෙන් පිට වෙන ශක්තිය ඉතුරු කරගත්තොත් තමයි මේ සතුට අභ්‍යාසය කරන්න පුළුවන්. මුගේ දෙනෙක් දන්නේ නැහැ. වටහා ගන්නේ නැහැ. මේ කතා මාර්ගයෙන් කොච්චරනම් ශක්තියක් වැය වෙනවා. Hindu වේදේදී ඔය සෑම විද්‍යාවක්ම කරන්නේ මන්ත්‍ර මතක. ඒ සද්දය නැත්නම් ඒ කම්පණය හරි හැටියට එකතු කරලා පිට කරන්න පටන් අරගත්තොත් ගින්දර මවන්නත් පුළුවන් ජලය මවන්නත් පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා හුඟක් වෙලාවට මේ කතා සද්ද පුදුමාකාර ගැම්මක් ඇති කියන්නේ. නමුත් සමහර වෙලාවට දන්නේ නැතුව ඒ මල්ල දිගාරින නිසා අපරාධේ ඒ ශක්තිය ක්‍රියාශක්තිය වැය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ කතා කිරීම සහ කතා ඇහිම කියන දෙක තුලින් ලොකු සමතුලිතය භාවයක් රැක ගැනීමක් සිද්ධ වෙනවා. ඒ රැක ගැනීම දන්නේ නැති වුණොත් මල්ල ගුරුකේ වගේ මේ භාෂ සම්පා සම්පාය දන්නේ නැති වුණොත් අනවශ්‍ය කතා කිරීමෙන් සහ අනවශ්‍ය කතාවට අහුම්කම් දීමෙන් අවශ්‍ය කතාවල් අහුම්කම් නොදීමෙන් එනතම් ප්‍රමාණය නොදැන ගැනීමෙන් අර ඇති කරන යන සත්‍තාභ්‍යාසය තුරු වෙන්නේ ඉති තියෙන නිසා භාෂ සම්පාය සම්පත්ති පිළිබඳව නැත්නම් සැප එයින් ඇති වෙන සැප පිළිබඳව යෝගාවචරය තේරුම් ගන්නවා. ඒ නිසා එක වචනකින් ඒක හමාර කරන්න පුළුවන් සම්පූර්ණ යෝගාවචරය කියන්නේ නැත්නම් යෝග භාවයේ අවසානය කියලා කියන්නේ මුනිවරයයි. මුනි කියලා ගැන කතා නොකරනවා. ඒ නිසා මුනිවරයෙක්ගේ වචනයක් ගන්න පුළුවන් වුණොත් ඒ වචන තුල ඔක්කොම දේවල් කැපෙනවා. ඒ මොකද මුනිවරයා වචන පාවිච්චි කරන බොහෝම කිරානවා. අන්න ඒ தත්ත්වෙට යන්න හදන පිරිසක් නිසා තමයි කල්ලාතුම ඒකට වැට කරලු බැඳගෙන සමාන කුලව පිටු කර ගන්න. ඒක නිසාම තමයි ඊගාට දක්වන පුද්ගල සප්පාය අන්නේ එවැනි පිරිසක්ම ආශ්‍රය ගොදුරු ගම ලැබුණත් ආවාසය ලැබුණත් තමන්ගේ ප්‍රමාණය දැනගෙන තිබුණත් මෙච්චරයි කතා කරන්න හොඳ නරක කියලා තමන්ගේ සප්පාය පුරුෂය පුතු පුද්ගලයන්ගේ අසුර නොලැබී ගියොත් පාලනයක් නැතුව සමහර විටක ඒ තිබුණ ගුණ ධර්ම පවා පිළියන්ට ඉඩ දෙන නිසා හැම වෙලාවෙදීම සප්පාය පුරුෂ පුද්ගලයන්ගේ අසුර ලැබෙනවා නම් ඒක විශාල සම්පත්තියක් බුදු පියාණන් සඳහන් කරන යම් විදියට කල්යාණ මිත්‍යා ලැබුණොත් මෙච්චර මේ දුෂ්කර වූ භ්‍රමචර්ය ජීවිතය සම්පූර්ණ වුණා වගේ. ඒ තරමටම ඒ පුද්ගලයාගේ ආදර්ශයේ බොහෝම වටිනවා. 84000ක් ධර්මස්කන්ධය අද තිබිලා. බුදු පියාණන් වහන්සේම සඳහන් කළා තියෙදි මේ 84000 ධර්මස්කන්ධයේ බුදුහාමුදුරු 84000ක් වගේ කියලා. අපි තාමත් හිතනවා නියත් බුදුහාමුදුරන් කාලේ තිබුණා නම් හොඳයි. ඒක මොකද බුදුහාමුදුරන්ගේ ඇසුර අපිට ලැබුණා වුණා නම් හොඳයි. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මේ මහෝත්තමයන් වහන්සේලා අපිට ඇහෙන් දැක ගන්න ලැබුණා නම් හොඳයි. ඒ මොකද මේ වචන කෝටි ගාණකින් කියන දෙයට වඩා ආදර්ශයෙන් ලැබෙන දේ බොහොම සත්‍යයි. හොඳට හිතවා. ඒකෙදි මේ ත්‍රිසනාටත් වෙනසක් නැහැ. පොඩ්ඩරුවට වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ආගම ભેදයක් නැත්තේ. ආදර්ශයේ තරම බොහොම ශක්තිමත්. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ පුද්ගල සප්පාය පිළිබඳව සැලකා බලන්න ඕනේ. මේකදී කියන්න තියෙන කාරණා මෙච්චරයි. තමන් හොඳ පුද්ගලයෙක් වුණොත් තමයි තමන්ට හොඳ පුද්ගලයෙක් ලැබෙන්නේ. තමන් හොඳ මිත්‍රයෙක් වුණොත් තමයි තමන්ට හොඳ මිත්‍රත්වයක් ලැබෙන්නේ. තමන්ට තමන් මිත්‍ර වුණොත් තමයි තමන් හොඳ මිත්‍රයෙක් වෙන්නේ. එහෙනම් මෛත්‍රිය ප්‍රධාන වශයෙන්ම බලපානවා යෝගාවචරයේ මෙතන මේ පුද්ගල සප්පාය තේරුම් ගන්නකොට ඒ නිසා මෛත්‍රිය සහිත පුද්ගලයන් ඇසුරට ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. සාමකාමී සමාජයක ඒතන හිත ගත යොදු වෙච්ච පිරිසක් අතර අපිට භාවනා කරන්න ලැබෙනවා කියන එක මහා සම්පත්තියක්. හැබැයි ඒක භාවනාවේ කැපවීම. Taman tamanගේ ආත්මය පිරිසිදු කරන වැඩ පිළිවෙල කාදා දිම කියන්නේ. අත්කුසලයේ අමතක නොකර Taman කරගෙන යනවනම් ඉබේම ඒ කුසල සප්පායත් ලැබෙනවා. තමන්ගෙන් අනුන්ටත් මේ පුද්ගල සප්පාය ලැබෙනවා ඉදින් කටයුතු පහසු වෙනවා. ඒ නිසා පුද්ගල සප්පායේ මේ හතරවෙනි කාරණාව වශයෙන් සඳහන් කරනවා ඉදිරියට සඳහන් කරනවා භෝජන සප්පාය භෝජන සප්පාය පිළිබඳව නම් හැම කෙනාම දන්නවා අපි දාසර කොහොමඩක්වත් තනියක් සමානක් තනි වේල සමානක් දෙවිල වලද ඒ වළඳන දේ නිසා අපිට ලැබෙන කාය ශක්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අදහසින් මේක ගත්තට බොහෝ විට ඒක අපත්‍ය වුණොත් නරක වුණොත් තව වේල් කීපයකට බලපානවා එහෙම නැත්නම් මුළු දවසේම ඇඟට අවශ්‍ය කරන ශක්තිය නැති නිසා බාධා වෙනවා එනිසා භෝජන පිළිබඳව බොහෝමත්ම මත්ඤ්‍යතාවය පිළිබඳව භෝජනයේ ප්‍රමාණය දැන ගැනීම බුදුහාමුදුරන්ගේ විද්‍යා චරණ ගුණයක් වශයෙන් බුදු ගුණයක් වශයෙන් සඳහන් කරන බොහෝ අමාරු දේවල් සමහර වේ පිළිබඳ ඕනකට වැඩි සලකන නිසා හරි වේගයි සමහර එක නොසලකා හැරීම නිසා බෙහෙත් දීලා ඉවරකුත් නැහැ. ඒ නිසා භෝජනය පිළිබඳව ලොකු සංවේදී භාවයක් යෝගාවචර තියෙනතොන් නමුත් සමහර අවස්ථාවලදී යෝගාවචර කොච්චර සංවේදී වුණත් ඉංගන පුද්ගලයේ වශයෙන් අපිට අපේ සීමාව. ඒ නිසා දායක කාරක ඇත්තන්ගේ වගකීමක් වෙනවා එවැනි පිරිසකට විශේෂයෙන් සලකලා අවශ්‍ය දේවල් හොයලා දෙන එක. නමුත් පෙර පිළිතුරු එහෙම නැතු ඒක අපිට අපේ අයිතිවාසිකමක් කරගන්න බෑ. ඇත්ත අපි යෙදිලා ඉන්න කටයුත්ත බොහොම බරපතලයි. හැම කෙනාටම පින් උපදවන කටයුත්තක් බව හැබෑව. නමුත් ඒක අපේ අයිතිවාසිකමක් කරගන්න බෑ. අපි කාරණාව දැනගන්න ඕනේ ලැබෙන අපිට පාත්‍රයට වැටෙන දේ සප සපාය සපාය දේවල් තෝරන වලඳන්ට ප්‍රමාණික කොටු කියලා බලලා බලන්න. එහෙම වුණොත් නම් ඔන්න කයේ සෞඛ්‍ය දිගට පවතී. එහෙම නැත්නම් නානා විදියට කියන්නේ බඩේ ලෙඩේ තමයි මුල්ම ලෙඩේ. ඒ බඩේ ලෙඩේ වර්ධ ගත්තොත් කය මුරු පුරාම රෝගී තත්ත්වයටපත් වෙච්චාම හිතේ අසමානක භාවය වැඩි වෙනවා. ඒ නිසා භෝජන සප්පාය බොහෝම ඉතාමත්ම සැලකිල්ලෙන් බලන්න මේක සම්බන්ධව මේ පොත්පත් පෙරලනකොට හොඳට මේක පිළිබඳව මේ හුඟක් වෙලාට යෝගාවචර ප්‍රිය කරන කතාවක් තමයි මේ මාතික මාතාවගේ කතාව. නමුත් අපිට අද වෙලාව මෙතන ලැබිලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙමු ඊගාව තුමානේදී කොහොමද භෝජන සප්පාය ඇතුළු ඉතුරු සප්පාය කරුණු දෙක තුන සම්පාදනය කර ගැනීමෙන් යෝගාවචරයා තමන්ගේ ඇති කරගත්තා වූ සමාධිය ඇති කරගත්තා වූ සතිය අතරක් නොතබා දිගට ගෙනියන්න උදව් කරන්නේ ඒ අනුව ඒ ඉන්දිය ධර්මයේ කොහොමද වැඩෙන්නේ ඒ අනුව යෝගාවචරයා නීවර ධර්ම දුරු කරනවා ඉන්දිය ධර්ම වඩනවා කියනවනම් දිගින් දිගට දිගින් දිගට යෝගාවචරයාට ඒ ධර්ම ජාවේ ධර්ම ඕජාව පටන් ඒක වෙන්න පටන් අර ගැනීම යෝගාවචර උනන්දු කරවන සුළුයි අසුදුත්වයටත් උනන්දු කරන සුළුයි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න එවැනි උනන්දුවක් අන්න එවැනි ධර්ම ඡන්දයක් යෝගාවචරයන් තුළ පහළ වේවා ඉතේ පහළ වීමෙන් යෝගාවචරයන්ගේ කටයුතු වෙන අතර සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට තින් ආදාසය ලැබීමේ ස්ථානයේ වශයෙන් රට වශයෙන් මේ ශාසනයට අවශ්‍ය කරන ඒ ගැම්ම ආදර්ශයේ අපිට දී ගන්න ලැබේවා කියන මෛත්‍රී භාවයට අදාළ සින්දාදී දෙනාම මේ ධර්ම කර්ම තම තමන්ගේ ජීවිතේ ලං කරගෙන සප්පාය කර්ම සප්පයා දීමෙන් ඉන්දිය ධර්ම දිනු තුන කර ගැනීමට අධිෂ්ඨාන පහල කරගන්නවා කියන මෛත්‍රී සාගත කල්පනාවෙන් චේතනාවෙන් ආත්මනාවෙන් අද නියම ධර්ම දේශනාවෙන් සාර්ථකව ලාවකාගේ අමේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාජ අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතානුමෝදන්තු